ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිර ඥාන ධර්මායතනාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ ජ ජ මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් 1978 වර්ෂයේදී පවත්වන ලද එම ධර්මානුශාසනාව මෙම ජූනි මාස 21 වන දිනට යෙදෙන මාහිම්පාණන් වහන්සේගේ 90 වන ජන්මදිනය නිමිති කරගෙන ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න.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 තක්හපතක් අවඩක් කළාද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ලැබිලා හිත මනාකොට පිහිටුවා ගැනීම නිසා ඒ තනත්තා කොච්චර යහපත් කෙනෙක් වුණාද? මේ එක කතාවෙන් ඒ දෙකරුණම කාටත් වටහා ගන්නට පුළුවන්. එතකොට හිත වරදවා පිටවීම ඉතා භයානක බව අනත්තකර බව ඉත මනාකොට පිහිටුවා ගැනීම ඉතා සුන්දර බව යහපත ගෙන දෙන බව මේ දෙකරුණ තමයි අද පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ ඒිනුත් හිත මනාකොට පිහිටුවා ගැනීමේ පැත්ත වැඩියෙන් ප්‍රකාශ කරන්නයි අදහස් කරන්නේ හිත වරදවා පිහිටුවා ගත්තම ඒ නිසා වැරදි දෘෂ්ටි ඇතුව කරන වැරදි අපරාධ පව්. පළමු කොට ඒතනත්තාගේ අනත්ය සඳහායි උපකාර වන්නේ. මේ ජීවිතයේදීම ඒතනත්තා නපුරු කෙනෙක්ව නපුරු වැඩ කරලා පසුව පසුතැවෙන පුද්ගලයෙක්ව ඉතා දුක්ඛිතව ජීවිතය ගත කරලා එතනටට මැරෙන්න සිද්ධ වන්නේ. එහෙම කෙනෙකුගේ ඊළඟ භවයත් වාසනාවන්ත වන්නේ නැහැ. බෞද්ධයන් හැටියට අප පුනර්භවයේ පිළිගන්නවා. අද අබෞද්ධ උගත් ලෝකයාත් පුනර්භවයේ පිළිගන්නවා. ඒ පිළිබඳව කරන ලද පරිශන අනුව බ්‍රිතාන්‍යයේ පවණක් එහි ජනගහණයෙන් 139ක් නැවත ඉපදීමක් විශ්වාස කරන අය කියලා වාර්තා කරනවා. බෞද්ධයන් හැටියට අප පුනත් භවයක් දිගන්නේ. නැවත වරක් උපදිනකොට වරදවා පිහිටුවන ලද සිටින් කරන ලද පව් අපරාධ නිසා එතනටාට හොඳ උත්පත්තියක් ලැබෙනවා කියලා හිතන්නටවත් අමාරුයි. වැඩි වශයෙන්ම ඒතනත්තා නරක උත්පත්තියකටයි බරව සිටින්නේ. එසේ නරක උත්පත්තියක් ලබාගෙන බොහොම දුක් විඳින්නට ඒතනත්තාට සිද්ධ වෙනවා. හිත මනාකොට පිහිටුවා ගත්තොත් එයින් මේ જાතියෙදිම ඒතනත්තා බොහොම හොඳ සතුට ඇති වාසනාවන්ත ජීවිත ගත කරනවා. එහෙම තැනත්තාට ඊළඟ භවයත් යහපත් වෙන්නට ඕන, සුගතියක් ලැබෙන්නට ඕන. මනස හැදීමම තමයි මිනිහා හැදීම කියන්නේ. මිනිහා කියන වචනේ, මනුස්ස කියන වචනේ නොයික් ලෙසින් නොයික් උගතුන් විග්‍රහ කරලා තියෙනවා. බෞද්ධ විග්‍රහය මනස උස්සන්නතාය මනුස්සා දියුණු වන මනසක් ඇත්තේ මිනිහා. බෞද්ධ විග්‍රහය. ඒකට මනස දියුණු වුණාම මිනිහ දියුණු වෙනවා. මිනිහ දියුණු වුණාම සමාජය දියුණු වෙනවා. තිරසනාටත් මනසක් තියෙනවා. නමුත් එහි දියුණුවක් නැහැ. ඒ නිසා තිරසනා උපන්න දාත් තිරසනාමයි මරණ දාත් තිරසනාමයි. බෝධිසත්වයෙකුට ත්‍රිසං ආත්මික උපන්නා නම් ඒ වගේ උතුමන්ගේ විශේෂ ගති නිසා වෙනස්කම් තියෙනවා සාමාන්‍යයෙන් ත්‍රිසං ගති එහෙමමයි. දෙවියන්ටත් මනසක් තියෙනවා. සෑහෙන තරම් ජීවුන කරගත්ත මනසක්. දෙවියන්ගේ ස්වභාවය ගැන බලනකොට ඒ දියුණු කරගත්ත මනස රැකගෙන ඉන්නෝ විනා ඊට වඩා දියුණුවක් කරන බවක් පේන්නට නැහැ. ඒ නිසා දෙවියා උපදිනකොට දෙවියාමයි සිතමින් චුත වෙනකොටත් මැරෙනකොටත් දිව්‍යාමයි. බ්‍රහ්මයනට ඊටත් වඩා දියුණු කරගත්ත හිතක් තියෙනවා. ඒ අය ඒ ඊටත් වඩා දියුණු කරගත්ත හිත ආරක්ෂා කරගෙන ඉන්නෝ විනා ඊට වඩා දියුණු කිරීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. සුද්ධාවාස දිව්‍ය ලෝකවල හැර අනිත් බ්‍රහ්ම ලෝකවල වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා උපදිනකොටත් බ්‍රහ්මයාමයි එතනින් චුත වෙනකොටත් මැරෙනකොටත් ප්‍රඥාමයි. මිනිහා එහෙම නෙවි මොහොතක් පාසා මනස දිනු කරගන්න තැනස්සා. ඒ කියන්නේ නියම මිනිහා. මිනිස්සු උකඩ තියෙනවා ඒ අත්තන්ගෙන ඒ වගේ දෙයක් නොවෙන්නට පුළුවන්. අප මේ මිනිහා කියන්නේ නියම තීර්ම ඇති මිනිහා. දිනු කරගන්නවා මොහොතක් පාසාම තමගේ මනස. කොට උපදිනකොට බොහෝ කාරණා වලින් ත්‍රිසෙනකු හා සමානව උපදිනවා. ඊළඟට අම්මා තාත්තගේ ආදර්ශයත් උපදේශයත් නිසා ඒ ගති වලින් වෙනස්ව මනුෂ්‍ය ගති ටිකින් ටික දියුණු කරගන්නවා. ඊළඟට හොඳට කරුණු දන්නා කෙනෙක් නම් තමාගේ මනස දියුණු කරගෙන ඉහළටම ගිහිල්ලා චේතනත්තාම තමයි දේවත්වයට භ්‍රමත්වයට යන්නේ. මිනිහාට තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි ශක්තියක් තමයි ඔය හැමට වඩා ඉහළ සත්‍යයේ හැටියට බෞද්ධයන් වන අප පිළිගන්නා බුද්ධත්වයේ ලබන්නට පුළුවන් මිනිහාටමයි. දෙවියෙකුට ප්‍රකට බුද්ධත්වයේ ලබන්නට පුළුවන් කමක් නැහැ. ද මිනිහා තමයි මනස දියුණු කරන්නේ බුද්ධත්වයේ තෙක්. ඒ නිසා දියුණු කරන තැනත්තා මිනිහා. මනස හැදුවම මිනිහ හැදෙනවා. මිනිහ හැදුනම ලෝකයක් හැදෙනවා. ඒ සඳහා උගත් ලෝකයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන්නට ඕන. එක් කරුණ මේ දෙකම වුණත් සමහර විට සමහර දන්නවා ඇති. බොහෝ දෙනා නොදන්නෝ වෙන්නත් පුළුවන්. එක තාත්ත කෙනෙක් ලොකු ලෝක සිපීමක් අරගෙන එහි පිටිපැත්තේ මිනිහෙකුගේ රූපයක් ඉරිවලින් ඇඳලා ඒ කෑලි වලට කපලා කවුල් කරලා නුවණැති දරුවෙකුට අනගහලා කිව්වා පුතා මේ කෑලි එකතු කරලා ලෝක සිපීම හදන්න ලෝකේ හදන්නට කියලා මේ ළමයා ඒ කැලි ටික අරගෙන අර ලෝකයේ පැත්ත බලාගෙන එකතු කරන්නට බලවත් උත්සාහයක් දරුවා. සාමාරු කටයුත්තක් ලෝක සිටීමක් කැලි වලට කපලා අවුල් කරලා දුන්නාට පස්සේ ඒක හදනවයි කියන එක මේ ළමයාගත් හැම උත්සාහයක්ම යක්ත වුණා. ඵලයක් ලැබුණේ නැහැ. ඊළඟට මේ ළමයාට නිකන් පෙනුණා මේ හැම කැලලකම ඉරිවගයක් තියෙනවා. ඒ ඉරිකෑලි ඒ පැත්ත හරවල බලනකොට නිකන් මිනිස්සෙකුයි ස්වභාවයේ තියෙන ඉරිකෑලියක පේන්නට තියෙනවා. එතෙන්දී මේ ළමයා අර ලෝකී පැත්ත අමතක කරලා ඒ කුල කෑලි ටික අනිත් පැත්ත හරවගෙන අර මිනිස් සටහන නියම විදිහට පිළිතන්නට ඒ කුල කෑලි ටික එකහු කළා. එකහු කරලා අවසාන වෙනකොට මිනිහා හොඳට හැදිලා තියෙනවා සටහන හොඳට තියෙනවා සම්පූර්ණව. ඊළඟට මේ එහෙම අනිත් පැත්ත ගහලා බැලුවකොට ලෝකයක් හැදිලා. එතෙන්දී මේ ළමයා කිව්වා තාත්තේ තාත්තේ මම ලෝකේ හැදුවයි කියලා. තාත්තා කොහොමද පුතා? තාත්තේ මා මීයා හැදුවා. එතකොට ලෝකේ ඉබේම හැදුනා කියලා. ඒක එහෙමමයි. මිනිහා හැදුනම රටක් හැදෙනවා ලෝකයක් හැදෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මිනිහා නොහදා රට හදන්නට බෑ. ලෝකය හදන්නට බෑ කියන අදහස ඇතුව ධර්මයේ ප්‍රකාශ කළේ. ඒක කරුණක්. අනිත් කරුණ වර්තමාන උගත් ලෝකයාගේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵලයක් අනුවයි කියන්නට තියෙනවා. මේ පින්වතුන් දන්නවා ජීවුනුව සිටින රටවල් ජීවුනන රටවල් වලට ආධාර කිරීම දැන් කලකපටන් පවතිනවා. ඒ අනුව විශේෂයෙන් ආසියාතික රටවල් වලට ජීවුන වෙච්ච රටවල් ගොඩක් ආධාර කරලා තියෙනවා. ඒන් ලංකාවත් එකක්. ලංකාවට නිදහස ලැබිලා දැන් අවුරුදු 30ක් ගත වෙන්නට වෙනවා. ඊළඟට ලෝකයේ ආධාර ලැබෙන්න පටන් අරගෙන කොළඹ ක්‍රමයෙන් පටන් අරගෙන අවුරුදු 25ක් පමණ වෙනවා. කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තියෙනවා. මොකද කවුරුත් දන්නව පිළිගන්නව. තාම කැම ටිකවත් සම්පූර්ණ නැහැ. හැඳීමත් සම්පූර්ණ නැහැ. මේ වගේ තමයි මේ හුඟක් රටවල් වලට සිද්ධ වුනේ. මේ රටවල් වල පළමු தත්ත්වය හුඟක් වෙනස් වුණා. මේ ආක්‍රමණ ආශ්‍රය ආදී නිසා. කලින් තිබුණ ශිෂ්ටාචාරයත් වෙනස් වුණා. කලින් මේ රටවල් දිනුව තිබුණ බව විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයෙන් ඔප්පු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ಭಾರತයේහි තිබුණ தත්ත්වය උන්වහන්සේගේ ධර්මයේ නිසා ඊටත් වඩා ජීවුණු තත්ත්වයකට ගිය හැකි අශෝක යුගය ගැන කල්පනා කරනකොට කාටත් හොඳින් වැටහෙනවා. ලංකාව වගේ රටවල් දෙස බලනකොටත් ඒක හිමමයි. ඒ නිසා ඉතිහාසඥයන් ඒ රටවල ස්වර්ණ යුග කියනකොට සඳහන් කරන්නේ බෞද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ හොඳට පැවතුණු කාලය. සවසන කාලය කියලා කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ඒ අනුව ජීවිත පවත්වපු කාල. ලංකාවේ ස්වර්ණ යුගයේ හැටියට සැලකන්නේ බුදු ධර්මයේ හොඳට පැවතුණු කාලය. බෞද්ධයන් හොඳින් ජීවත් වුණු කාලය. නියම බෞද්ධ ජීවිත ගත කරපු කාලයයි. ಭಾರತයේත් එහෙමයි. අශෝක රජු ආදී උතුමන්ගේ කාලය තමයි ස්වර්ණ යුග හැටියට සැලකුවේ. අනිත් අනිත් රටවල්වත් එහෙමයි. ඒ විදිහටයි තිබුණේ. ඒ தත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා ආක්‍රමණ ආදී නිසා මුගක් අංශ වලින් පිරිහි තිබුණ නිසා අපට ලෝකයේ ආධාරිත අවශ්‍ය වුණා. නමුත් ශ්‍රී ලංකාවටත් වෙනත් රටවලටත් දීපු ආධාර වලින් දිනුවක් සැලසුණා. ඒ උගත් ලෝකයා බලාපොරොත්තු වන තරමේ දිනුවක් සැලසුන්නේ නැහැ. ඒ නිසා බැංකොක්කේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවර්ධන ආයතනයේ මේ ගැන පරීක්ෂණයක් කළා. මෙච්චර ආධාර කරලා කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තාම මේ රටවල් දියුණු නොවුනේ මොකද කියලා. මේ පරීක්ෂණය සඳහා හතර දිනකුන්පත් කළා. මේ හතර දින පරීක්ෂණ කළා. යත්තන්ගේ වාර්තාවේ ඒක අදහසක් දෙනවා. ඒ අදහස සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයේ එකඟයි. ඒ අයගේ අදහස හකුළුවල ගත්තම මේ තරම් ආධාර කරද්දිත් බලාපොරොත්තු වන සංවර්ධනය ඇති නුනේ ආර්ථික ආර්ථික කියාගෙන ගියා මානව සංවර්ධනය ගැන සලකන්නේ නැතුව කියලා. ඒකයි මේකට හේතුව. ප්‍රධාන හේතුවක් ඇටියට ඒ කර්ම වලින් හකුළුවා ගන්නට තියෙන්නේ. ඒ පැහැදිලි වෙන්නට සටහන් දෙකක් පෙන්වලා තියෙනවා. කලින් තිබුණ සටහනත් සංවර්ධන සැලැස්මත් මේ අය යෝජනා කරන සංවර්ධන සැලැස්මත්. කලින් පවත්වාගෙන ගිය සංවර්ධන සැලැස්මේ අංක 1ට තියෙන්නේ ආර්ථික සංවර්ධනයයි. මේ පටහිරින් ඉගෙන ගත්ත එකක් ආර්ථික ආර්ථික කියලා ඉදිරියට යන්න මිනිහා ගැන සැලකන්නේ නැතුව ඒ අත්ව වරද්දගත්ත දේ අපිත් වරද්දගෙන යන්නට ගියා. නමුත් මේ පාර මේ ආයෝජනා කරපු සැලැස්මේ අංක 1ට තියෙන්නේ මානව සංවර්ධනයයි. ආර්ථික සංවර්ධනයේ අංක 3ට ගිහිලා තියෙනවා. අන්න නියම මගට බැස්ස බෞද්ධ පිළිවෙතට බැස්ස. ඒ සංවර්ධන සැලැස්ම අනුව ගියොත් අපට හොඳට දියුණු වෙන්නට පුළුවන්. ඊට ආධාර අරගෙන දියුණු වෙන්නට පුළුවන් වැඩි කල්ලක් නැතුව ඒ වෙනුවට ඒ අත්තන්ට දියුතු දී දීලා අපටම ස්වම් පෝෂිතව උඹට සංවර්ධනය කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ මඟ තමයි මානව සංවර්ධනය. මානව සංවර්ධනය කියන්නේ මනසේ දියුණුවයි, මිනිහාගේ දියුණුව. උට මනස දියුණු වෙනකොට මිනිහා දියුණු වෙනවා. මිනිහා දියුණු වෙනකොට රට සංවර්ධනය වෙනවා, ලෝකෙම සංවර්ධනය වෙනවා. මනස හැදෙනකොට මිනිහා හැදෙනවා. මිනිහා හැදෙනකොට රටත් හැදෙනවා, මුළු ලෝකයක් හැදෙනවා. ඒ නිසා ওই සාධක දෙක ගැන විශේෂයෙන් නුවණැති අය කල්පනා කරන්නට ඕන. ඊළඟට මා පෙන්වන්නේ සමහරුන් තුල තියෙන වැරදි අදහසක් නැති කරගන්න ඕන නිසා ඒ පළමු කොට පෙන්නලා කරුණු කියලා ඊළඟට මේ සංවර්ධනය කරන හැටි හිත දියුණු කරන හැටි මනාව පිහිටුවන හැටි පැහැදිලි කළ දෙන්නට අදහස් කරනවා. සමහර දින උද ධර්මයේ නොදන්නකමටත් ධර්මයේ දන්නවා කියලා හිතාගෙන ඉන්න හැඟීමට අනුකූලව කියනවා බුද්ධ ආගම පරලොවට තියෙන ධර්මයක් ආගමක් කියලා. එය සම්පූර්ණයෙන් වැරදි. ඒ බඳු අයට අනුකම්පා කරනව විනා වෙන කරන්න දෙයක් නැහැ. බුද්ධාගම මෙලවට තියෙන ධර්මයක් ආගමක්. බුද්ධාගමේ උගන්වන්නේ මෙලව හොඳින් හිටියොත් තමයි පරලෝ හොඳ වෙනවා කියලා. ඒ නිසා බුද්ධාගමේ තියෙන කාරණා හකුළු වල ගත්තොත් 100ට මෙපමණයි කියලා කියනවා නම් 80ක් පමණ මේ ලෝකෙට. පරලොවට සහ නිර්වාණ අවබෝධයට අනිත් කොටසයි. 80ක් කියනකොට ලොකු ගණනක් බව මේ පින්වත්තුන්ට වැටහෙනවා ඇති. සමහර කාරණා වලින් බලනවා නම් ඊටත් වැඩි විසක් අඩුවේ කියන්නට පුළුවන් කමක් නැහැ. සාධක වශයෙන් කියනවා නම් උද්ධාගමේ තියෙන උසස් ප්‍රතිපatti දෙකක් සීල භාවනා සීලෙහි ආනිසංස දේශනා කරන්නට ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අනුසස් පහක් පැහැදිලි කළා. එයින් පළමුවෙන්න සීලවන්තයා ධනවන්තයෙක් වේ. එහි ආනිසංස පහෙන් හතරක්ම මෙලොවටයි. එකයි පරලොවට. භාවනාවේහි මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් පෙන්වලා තියෙනවා. එයින් 10ක් මෙලොවටයි එකයි පරලොවට. ඒ නිසා යම් කිසිවෙකු කියනවා නම් පරලොවටයි මේ ආගම කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් කියලා ප්‍රකාශ කළා. අද හුඟක් දෙනා හිතන්නේ සිල්වත්කම තියෙනවා නම් ධනවත් වෙන්නට බෑ කියලා. බුද්ධ ආගම අනුව රටක් සංවර්ධනය කරන්නට බෑ කියලා. ඒක වැරදි අදහස්. බුද්ධ ආගම නොදන්න නිසා ඒ කියන්නේ. එහෙම කාට හරි උවමනා කරනවා නම් මෙලව නිවැරදි ජීවණය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ඉදිරිපත් කරන්න සූදානම් ඕන කෙනෙක් එන්න තර්ක කරන්න. නිකන් කතා කර කර ඉන්නේ නැතුව නිකන් බුද්ධ ආගම පරලෝට තියෙන ආගමක් අපිට අපේ ප්‍රශ්න වලට අපේ මෙලොව ප්‍රශ්න වලට උත්තර නැති ඉතිරිතාගෙන කතා කරන අය ඉන්නවනම් කරුණාකරලා එන්න ඒ අත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පෙන්වලා දෙන්නම්. මේට වඩා හොඳ මාර්ගයක් නැති බවත් පෙන්වලා දෙන්නම්. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් වේ කියලා කිව්වා. ඒ ආස්කාරණා පහේදී සීලවන්තයා කියන එකන මේ අත්‍යක හගුලගෙන නිකන් නිදිබර ගතියින් ඉන්න පුද්ගලයෙක් කියලා හිතන්ට එපා. එහෙම එකක් නෑ. තන්පත්කම තියෙනවා සීලවන්තයාගේ. සංවරකම තියෙනවා. ඒ වගේම කඩිසරකමක් තියෙනවා. ඔක්කොටම වඩා අප්‍රමාද විහාරී සීලවන්තයා. හැම කටයුත්තක්ම සිහියෙන් නුවණින් කරනවා. සිහි සැලකිල්ලෙන් කරනවා. සීලවන්තයා ඉගෙන ගන්නට ගියාම හොඳට ඉගෙන ගන්නවා. අප්‍රමාද විහාරීව බොහොම සිහියෙන් සැලකිල්ලෙන් ඒතනත්තා ඉගෙන ගන්නවා. සීලවන්තයා රැකියාවක් කරන්නට ගියාම මුදල් සම්පාදනය කරන්නට ගියාම ඒ වැඩත් බොහොම සිහියෙන් සැලකිල්ලෙන් කරනවා. ඒ නිසා සීලවන්තයා ධනවන්තයෙක් වෙනවා. ඒ අඩුවක් නැතුව ධනවන්තයෙක් වෙනවා. ඊළඟට සීලවන්තයාට අපායම කොමුණවත් නැහැ. ධනෙ විනාශ වෙන මාර්ග නැහැ. ධනය තමන්ගේ යහපත සඳහා වැය කරන හැටි බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේදී දේශනා කළා කියනවා. ඒ විදිහට ධනෙ වැය කරලා ඒක නැත්තා හොඳ වාසනාවන්ත ජීවිතයක් ගෙනියනවා. අපාය මොක මොනවත් නැහැ. අපාය මොක වශයෙන් බුදුරජාණන් වහන්සේ ධනෙ විනාශ වෙලා යන මාර්ග හයක් පෙන්වලා තියෙනවා සිගාලෝවාද සූත්‍රයේ වෙන වෙන සූත්‍රවල තවත් පෙන්වලා තියෙනවා. ඒ හයම ගත්තත් ඒකදු අපාය මුඛයක්, අපාය මාර්ගයක්, විනාශ මාර්ගයක් සීලවන්තයාට නැහැ. ඒ නිසා සිල්වත්කම කියන තරමටම ධනවත් වෙන්නට පුළුවන්. නුවණින් උත්සාහයෙන් හම්බ කිරීමෙන් ධනවත් වෙනවා. ඒ විනාශ නොකොට ඒතනත්තා ආරක්ෂා කරලා කිසි විදිහට යොදවන නිසා ඒතනත්තාගේ ධනවත්කම වැඩි වෙනෝ විසක් අඩු වෙන්නේ නැහැ. අපායමුක රාශියක් කිව්වා. ඒන් සිගාලෝවාද සූත්‍රයේම අපායමුක හයක් කිව්වා. ඒ හයින් එකක් අරගෙන බලමු. සීලවන්තයා කොච්චර හොඳට ධනවත් වෙනවද කියලා. එහි අපායමුකයක් හැටියට පෙන්නනවා සුරාපානී, මත්පැන් පානී ඉතින් මත්පැන් පානීයට ගියාම හැබැයි විචාය කොහොම නොසෑහෙන්නට බොනෝ. ඒක කොච්චර සල්ලි ගියත් ඒ ඇයට ගණනක් නෙවෙයි. සමහර විට රුපියල් 10න් පටන් ගත්තම 25 30 70 100 ඊටත් වඩා 200ක දවසට වියදම් කරන අය ඉන්නවා. බොන්නට ගිය කෙනෙකුට නිකල් හැටියට කොච්චර අඩුවෙන් කිව්වත් රුපියල් 10කට අඩුවෙන් නම් දවසක් එතනටාට ගෙවා ගන්නට අමාරුයි. 10ක් ගන්න ගත්තොත් බලන්න දවසකට රුපියල් 10ක් නම් විනාශ වෙන සල්ලි මාසෙකට රුපියල් 300යි. අවුරුද්දකට කල්පනා කළ බලන්න 3600යි. ඊළඟට දස අවුරුද්දකට රුපියල් 36000යි. 20 අවුරුද්දක් නම් බොන ලැබෙන්නේ ඊට ඉස්සෙල්ල මෙරිලෙයි. එහෙම නුනොත් 20 අවුරුද්දක් යනකොට රුපියල් 72000ක්. මේ රුපියල් 10 ගන්න බැලුවත් 10යි නවතින්නේ නැහනේ. එතකොට සීලවන්තයා මත්පැන් නොවන නිසා ඒ රුපියල් 72000ම එතනට ඉතුරුයි. සමහර විට 72000 නෙවෙයි ඒ අවුරුදු 20ට ලක්ෂ ගණනක් වෙන්නටත් පුළුවන් සමහරුන්ගේ මත්පැන් බීමේ හැටි බැලුවම. ඒ වගේ අපායමක මොනවත් නැහැ. හම්බු කෙරෙල්ලක් මොහොතට ධාර්මිකව කරනවා. ඒ නිසා සීලවන්තයා ධනවන්තයෙක් වේ කියන එක බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කළා. ඊළඟට උන්වහන්සේ තව පැත්තකින් දේශනා කරනවා සීලවන්තයා විපිලිසර වෙන්නේ නැහැ. ඒතනත්තාට ඒ නිසා මානසික පීඩා නැහැ. අද ලෝකේ පුරා තියෙන අලුත් රෝගයක් තමයි මානසික අසහනින් කියන එක. ඔය දිනුණු රටවල් වල දිනුණු තරමටම මානසික අසහනයක් දිනුන වෙලා. සමහර රටවල් වල කරපු පරීක්ෂණ වලින් පේනවා ජනගහණයෙන් ඌටි ගන්නක් ඉන්න ජනගහණයෙන් 100ට භාගයක්ම 150ක්ම මානසික රෝගීන් කියලා කියනවා පරීක්ෂණ අනුව. එහෙම බැලුවම ඒක මහා විනාශයක්, පිරිහීමක්, මනසක් ලැබිලා ඒක දිනු කරගන්නට මගක් නොලැබුණ නිසා ඒ අය නමග ගිහිල්ලා මානසික අසහනින් පිළිනවා පිළිනවා සීමාවක් නැතුව පිළිනවා. සල්ලි කොච්චර තිබුණත් ඇති වැඩි මොකද? අහසේ ගුවනේ කරණම් ගැහුවත් ඇති වැඩි මොකද? මානසික රෝගීන් නම් ජනගහනෙන් භාගයක්. ඒ අතින් බලනකොට සීලවන්තයෙකුට ඒ ස්වභාවයෙන්නට කොහොමවත් ඉඩක් නැහැ. මානසික අසහනයක් නෑ චේතනත්වයට මානසික සුවයයි තියෙන්නේ අසහනෙ වෙනුවට ඒ නිසා ඒ අංශයෙන් සලකා බැලුවත් සීලවන්තකමේ තියෙන උසස් බව කාටත් පැහැදිලිව ඇති මොතෙන්දි මා පින්නේ මේ පරලෝටයි කියලා එක එකනා කියන කතාව එච්චර වැරදි සාකරද කියන එක කියා දීමට මෙලොවම තමන්ගේ යහපතට හේතු වන සීලාදී ප්‍රතිපත්තීන් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ වගේම පරලෝක සුගතිය ලබා ගන්න මාර්ගයක් දේශනා කළා. අපගේ පරම නිත්‍යාව වන නිර්වාණ අවබෝධයට උපකාර වන කරුණුත් දේශනා කළා. නිවන් මාර්ගත් දේශනා කළා. භාවනාව පිළිබඳවත් එහිමමයි. ඉදිරියට තව ටිකක් ඒ කරුණු විස්තර කරනවා. ඊළඟට මිනිහා හැදෙනකොට අපරාධ මර්ධනය වෙනවා රට වර්ධනය වෙනවා ඔය දෙකක් සිද්ධ වෙනවා මිනිහා හැදෙනකොට මනස හැදෙනකොටයි මිනිහා හැදෙනවා කියන්නේ ඒක මිනිහා හැදෙනකොට ඔය කාර්ය දෙකක් සිද්ධ වෙනවා මිනිහා හදනවා හැදෙනවා කියන්නේ මනස හදන එක මනස හැදෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අනුව කෙනෙක් ආගමනුකූලව ජීවිතය ගත කරනවා නම් ඒ ආධිනික ප්‍රතිපත්ති ක්‍රමයෙන් දියුණුව කරා ගෙනියනවා නම් ඒතනත්තාගේ මනස හැදෙනවා මනස දියුණු වෙනවා. එහෙම නැත්නම් ඒතනත්තාගේ මනස හැදෙන්නේ නැහැ. මනස හැදෙන්නේ නැති වෙනකොට අපරාධත් වැඩි. ඒත් හොඳම සාධකයක් පෙන්වා දෙන්නට පුළුවන්. බුද්ධ ජයන්තිය මේ කවුරුත් දන්නවා 1956 බෞද්ධයන් මහ යෙලින් පැවැත්වුවා ලෝකේ පුරාම පැවැත්තුවා. 2500 බුද්ධ ජයන්ති කතාව මේ ලංකාවේ මුලින්ම ඇතිවෙච්ච කටකතාවක්. ඒ පසුව පොත්වලටත් ඇතුල් වුණා. ඒ කටකතාව ලෝකේ පුරාමත් පැතිරුණා. ලංකාවෙන් පටන් ගත්ත බුද්ධ ජයන්ති උත්සව ලෝකේ පුරා පැවැත්වුවා. ලංකාවේ බෞද්ධයන් අනිත් රටවල් වලට වඩා අවුරුදු 10ක් 12ක් පමණ පිළිවීමෙන් ඒ උත්සවයේ බොහොම ඉහළින් පැවැත්වුවා. දෙවන ලෝක යුද්ධයේ ඉවරුණාට පස්සේ ඒ හඬ යටපත් වෙනකොටම ශ්‍රී ලංකාවේහි පැන නැගුණු හැඳ තමයි 2500 බුද්ධ ජයන්තිය. ඒ හඬ බොහොම හොඳට ක්‍රමවත්ව වේගයෙන් පැතිරී ගියා. එය අදහස පැතිරෙන්නට ආරම්භ වුණේ 1944 තරමින්දලයි 56 වෙනකොට අවුරුදු 12කට කලින් මේ හඬ නැගුණා ඒ අනුව අපේ ජනතාව තේ වෙන්නට පටන් ගත්තා තේ වෙන්නට පටන් ගත්තා කියන එකෙන් අදහස් කරන්නේ වෙනදට වඩා බෞද්ධයන් පන්සල් යන්නට වැඩ යොදා ගත්තා සිල් රකින්නට, භාවනා කරන්නට, බෞද්ධ පිළිවෙත් දියුණු කරන්නට වැඩ යොදාගත්තා. 944 තරම පටන් ගත්ත මේ වැඩපිළිවෙල අවුරුද්දින් අවුරුද්දට දියුණු වෙලා ගියා. දියුණු වෙලා ගිහිල්ලා 955 විතර වෙනකොට හොඳටම නැගලා. ඒ නිසා අපේ රටේ අපරාධ අංශයෙන් කොච්චර ලොකු දැස්මක් ඇති වුණාද කියන එකත් අපි හිතන්නට ඕන. එය රටේ ජනගහනයත් අපරාධ සංඛ්‍යාත් සංසන්දනය කළ බලනකොටයි මනාව වැටහෙන්නේ. 944 මේ රටේ ලංකාවේ ජනගහනය 65 ලක්ෂ ගණනක්. ඉනිකන් කියව 65 ලක්ෂයක් පමණ. ඒ 65 ලක්ෂයක් ජනගහනයේ තියෙන ඒ කාලයේදී අපරාධ පොලිස් වාර්තා අනුව පේනවා 34000ක් පමණ තිබුණා. يعني 34000 ගණනක් ඒ අරගෙන 34000ක් පමණ කියලා කියනවා. බුද්ධ ජයන්තියට මා කලින් කී පරිදි අපේ ජනතාව වේවෙන්නට පටන් ගත්තා. වැරදි අඩු වෙනට පටන් ගන්නුණා. ಗುಣ ධර්ම වැඩි වෙන්නට ටිකෙන් ටික දියුණු වෙලා ගියා. එහෙම ගිහිල්ලා 955 වෙනකොට ලංකාවේ ජනගහනය 80 දෙලක්ෂයකට වැඩි වෙලා 82 ලක්ෂ ගණනක් වෙලා ලොකු වැඩිවීමක්. ඒ ලොකු වැඩිවීමත් සමගම අපරාධ සංඛ්‍යාව වැඩි වෙන්නට ඕනේ. කොයි රටකුණත් ජනගහනය වැඩි වෙනකොට අපරාධ සංඛ්‍යාවත් වැඩිවීම සාමාන්‍ය සිරිතයි. නමුත් ලංකාවේ මේ බුද්ධ ජයන්තිය සඳහා ආගමනුකූලව වැඩි සංඛ්‍යාවක් වන බෞද්ධයන් පිරිව වාසය කිරීම නිසා අපරාධ සංඛ්‍යාව කොපමණ අඩු වුණාද කිව්වොත් 44 වර්ෂයේහි අපරාධ සංඛ්‍යාව 34000ක් තිබුණ පොලිස් වාර්තාවේ. ඒ 34000ක් තිබිච්ච අපරාධ සංඛ්‍යාව ක්‍රමයෙන් බැහැගෙන ඇවිල්ලා 18000 ගණන්ට බැස්සා. 18000ක් පමණ වුණා. කොච්චර ලොකු වැස්මක්ද? මනස ක්‍රමයෙන් හැදෙනකොට අපරාධ සංඛ්‍යාවත් මර්ධනය වෙනවා කියන එකයි. මේ හදන එක තමයි මුදමදී සංවර්ධනයක් ඒ වගේම සිද්ධ වෙනවා. සංවර්ධනය සිද්ධ වෙනවා කියන්නේ මනස හැදෙනකොට හැමතැනම තාම තමාගේ රාජකාරී හරියට කරනවා, තමාගේ යුතුයකම් හරියට කරනවා, තමාගේ සේවය හරියට කරනවා. එහෙම කරනවා නම් රටක් සංවර්ධනය කරන එක පහසුයි. රට සංවර්ධනය කරන්නයි කියලා කොච්චර හොඳ සැලසුම් හැදුවත් ඒ වගේම කොපමණ මුදල් වියදම් කළත් ඒ කරවන්නන් හා කරන්නන් තමාගේ යුතුයකම තමාගේ රාජකාරිය හරියට කරන්නේ නැත්නම් කරවන්නේ නැත්නම් කොහොමද රටක් දියුණු වෙන්නේ? රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. එදී ඈත යන්න උනේ නැහැ අපරට ගැන බැලුවම ඒ එහෙම තමයි කියලා බොහෝ දෙනා හිත හිතනවා ඇති කියනවා ඇති. උද මිනිහා හැදෙනකොට ඒ වර්ධ සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ යුතුයකම හරියට කරනවා. තමාගේ සේවය රාජකාරිය හරියට කරනවා. මනස හැදෙනවත් සමගම. ඒකට ඒ නිසා තමයි බෞද්ධ පිළිවෙත අනුව මිනිහා නොහදා රට හදන්නට බෑ කියන්නේ. තම මනස හදන්නට ඕනේ. මනස හදනකොට නැවතත් මාමතක් කරන්නේ මිනිහ හැදෙනවා. මිනිහ හැදෙනකොට රටක් හැදෙනවා, මුළු ලෝකයක් හැදෙනවා. එහෙමනම් අපිට දැන් තියෙන්නේ මිනිහා හදන මග මොකද්ද කියලා බලලා මෙය හැදීමයි. එතකොට අපරාධත් අඩු වෙනවා, රට සංවර්ධනය කරන කියන මේ දෙකම එකවර එකට සිද්ධ වෙනවා. ඊට වඩා හොඳ මගක් මොනවද? බුදුරජාණන් වහන්සේ කූටදම් සූත්‍රාදීදී උදට පැහැදිලි කරලා කියනවා රටක් හදන්නට නම් රටේ දුප්පත්කම නැති කරලා ජනතාව සුඛිත මුදිත කරන්න ඕන කියලා වැඩපිළිවෙල තා අදියට පැහැදිලිව දේශනා කළා කියනවා. ඒ අනුව තමයි බෞද්ධ රජදරුවන් රට සංවර්ධනය කළේ. ඒ මාර්ගය තාමත් එහෙම කියනවා. ඒ මග යන්න විතරයි අපිට කියන්නේ. අශෝක රජතුමා මුලදී යුද්ධ කර කර රටවල් ඇල්ලුවා. දිසා ජයග්‍රහණය කළා. දිසා විජය කළා. කාලිංග යුද්ධයේදී රජතුමා බොහොම කලකිරීමකටපත් වුණා. මොකද්ද මම මේ කරන වැඩේ? මේ ලක්ෂ ගණන් මිනිස්සු මර මර පොළවේ කෑල්ල කෑල්ල අල්ලගෙන යනවා. ඒ තේරුමක් නැති මහා පිස්සු වැඩක් නේ මා කරන්නේ. මනස වෙනස් වුණා. රජතුමා කලින් බෞද්ධ නුවත් පසුව බෞද්ධ වුණ බව මේ පින්වතුන් කවුරුත් දන්නවා. ඒ අදහස් බෞද්ධ අදහස් ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. කෙතෙන් දීතුමා කල්පනා කළා මාර්ගයට වඩා බොහොම හොඳයි මලු. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පසුබිම් කරගෙන මහජනයාගේ සිත් හදමින් ඉදිරියට ගියා. එතුමා ප්‍රධාන වැඩපිළිවෙළවල් දෙකක් වෙන කිය. ධර්ම දූතයන් යවමින් ඒ ප්‍රදේශවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රකාශ කරවල පුද්ගලයන්ගේ මනස දියුණු කෙරෙව්වා. අනිත් අතට මේ ලෝකේ කවදත් ඔහෙත් තියෙන දෙයක් තමයි කායික රෝග. ඒ කායික රෝගයන් සුවපත් කරවන්නට, නිරෝධ කරන්නට එතුමා සෝහල් පිහිටෙව්වා හැමතැනම. එයා බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයක් උපදේශයක් අනුගමනය කරමින් ලෝකයේ පළමු වරට රෝහල් පිහිටවීමේ ගෞරවය හිමිවන්නේ බෞද්ධයන්ටේ කියන ඒ නිසාමයි. බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන අශෝක රජතුමා ඒ හොඳටම දිනුවටපත් කළා. ධර්ම දූතයන් නැවල මනස දිනු කිරීමෙන් මිනිහ හැදුවා. ඒ නිසා ඒ කාලය තුල ඔය සටන් කියන ඒවා නැතේ කිව් තරමට අඩුවෙට ගියා. එතුමා ඒ අංශයේ සම්පූර්ණයෙන්ම අත්හැරියා. අනිත් අනිත් රටවල් වලත් අය මේ පැත්තටම බර වුණා. අක්නිසාද ඒ කාලේ හැටියට එතුමා සමග සම්බන්ධකම් පවත්වපු හැම රටකටම ධර්ම දූතයන් යවල ධර්මාමාත්‍යයන් යවල බුදුරජාණන් වහන්සේගේ දහම් හඬ පැතිරෙව්වා. ඒ නිසා එතුමා ලෝකයේ අසහාය රජා කියන සත්‍යයටපත් වුණා. ඒ ධර්ම විජේ වැඩපිළිවෙල ගෙන යන්නට ඕන මිනිහ හදන්නට නම් අපේ රටෙත් මිනිහ හදලා රට සංවර්ධනය කරන්නට නම් ධර්ම විජේ වැඩපිළිවෙලයි. ඒ ධර්ම විජේ වැඩපිළිවෙලට පසුබිම වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ බුද්ධ ධර්මයෙන් පසුබිම් කරගෙන දැන් මේ රටේ ධර්ම විජේ සමාජය වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ බඳු වැඩපිළිවෙලකින් අප ඉදිරියට යන්නට ඕන. ඒ ඉදිරියට යන අතර විශේෂයෙන් හැදෙන પરම්පරාව ඒ මුල ඉඳලම ඒ අනුව හැඩගස්සා ගන්නට ඕන. දැන් ඉන්න පිරිසත් අපි මේ විදිහට හදව ගන්නට ඕන. කිසි අමාරුවක් නැතුව මේ මගට වැටෙනවා අලුතෙන් දිවි වෙලා හැදෙන පිරිස ඒ සැලැස්ම උඩ හැදුවම වැඩුවම ඒ නිසා එයත් පළමුවට කියන්නට ඕන. එහෙම කියනකොට අනාගත પરම්පරාව හදන්නට නම් එහි මුල්ම වගකීම කියන්නේ අම්මා තාත්තා දෙන්න අතරේ. දරුවන් බිහි කරන ලෝකෙට සමාජයට බිහි කරන අම්මා තාත්තා දෙන්න අතරේ. ඒ නිසා පැරණියන් ආවාහ විවාහ වීමේ පරමාධ්‍යාශය කරගත්තේ හොඳ පින් ඇති දරුවන් ලබන එක. ඒ අදහස දැන් සමහර විට හීනකින්වත් ඇති නොවන තරමට සමහරුන් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මහා විනාශය. ඒ නිසා එතන හරියටම අතිවාරම් වැටෙන්න ඕන. දරුවෙකුගේ ප්‍රතිසන්දී පතන්ම නියම විදියට හැදීම ආරම්භ කළොත් තමයි උපන්නට පස්සෙත් ඒ දරුවා ඒ අංශයෙන් දියුණු කරලා ගෙනියන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මව්පියන් ආවා විවාහ වන්නන් ඒ අදහස ඇතුව තමාගේ ජීවිතේ පවත්වන්නට ඕන. පුරාණ මෞපියන් එලෙසින් සිදු කළ බවට සාධක බොහොමයි. එකක් මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සමහර මව්වරු තමාගේ කුසේ දරුවෙකු පිළිසඳගත් අවස්ථාවේදී ඒ දැනගත් විට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියලා කියනවා ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසඳගෙන සිටිනවා. ඒ දරුවා තෙරුවන් සරණගත කරන්නටයි මා ආවේ කියලා. ඒ විදිහට තෙරුවන් සරණගත කරලා ඊළඟට ඒකට පේ වෙනවා. අපේ පොත්වල තියෙනවා ගබ්බ පරිහාරං අදාසී කියලා දරු ගැබට කරන්න ඕන පුද පූජා පැවැත්වුවා. ආගමික වශයෙන් වෛද්‍ය උපදේශ වශයෙන් කළ යුතු දේ කළා කියන එකයි. ඒ විදිහට කුසීදිම දරුවා අයහපතින් මුදවලා යහපති යොදවලා හදනව වඩනව. නැතත් වෙනතුරු බටහිර විද්‍යාඥයන් ඒ කාරණේ සැලකිල්ලට ගත්තේ නැහැ. මව කුසේදීම ඒ විදිහට අදහස් ඇති කරලා හදන්නට පුළුවන් කියන කරුණ. නමුත් දැන් පිළිඅරගෙන කියනවා. මේක අවුරුදු කීපයකට ප්‍රථම ලංකාවට පැමිණි ප්‍රසව විද්‍යාව පිළිබඳ ඉහළ විභාගයක් පවත්වන්නට වෛද්‍ය විශාරදයා මේ ලංකාවේදී ප්‍රකාශ කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ට පැහැදිලි කළ දුන්නා. මව කුසේදී එක්තරා කාලයක ඉඳලා දරුවාට අම්මා කතා කරන දේවල් ඇහෙනවා. වචන වශයෙන් තේරුම් ගන්නට බැරි වුණා. අදහස් වශයෙන් දරුවාගේ මනසේ සියල්ලක්ම තැන්පත් වෙනවා කියලා. ඒකේ අර බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ පිළිවෙතට සම්පූර්ණ එකඟයි. මේ අවුරුදු 2500කට පස්සේ මේ අයට ඒක තේරුම් ගන්නට පුළුවන් වුණේ අවුරුදු 2500ක් ගිහිල්ලා හරි වටහාගත්ත එක ලොකු වැදගත්කමක්. ඒ අය එහෙම කියද්දි අනිත් අය එනම් දෙමව්පියන් ඒ ගැන සැලකිල්ලක් නොදක්වනවා නම් Tamante මෙන්න මේ සමාජීයටත් කරන අපරාධයක්. යම්කිසි දරුවෙකු කුසේ පිළිසඳව සිටන කාලෙහි අම්මා නපුරු අදහස් වලින් යුක්තව නපුරු කතා කරමින් නපුරු විදියට ජීවත් වුණොත් උසීන දරුවත් ලෙසින්ම නපුරු වෙන එක ස්වාභාවිකයි. උසීන දරුවා සිටන කාලයේදී අම්මා හොඳ හිතවිලි පහළ කරගෙන හොඳ දේ කතා කරමින් හොඳින් ජීවත් වුණොත් කුසේ සිටන දරුවා තුලත් ඒ හොඳ අදහස් ගැබ්වීම ස්වාභාවිකයි. ඒ නිසා එතන ඉඳලා තමයි මේ සමාජයේ හදන්නට හිත මනාකොට පිහිටුවනවා කියන කාර්යය સિદ્ધ කරන්න ඕනේ. තරුවා උපන්නට පස්සේ වැඩිපුරම කුඩා අවදීදී ළමයින් ආදර්ශයයි අනුගමනය කරන්නේ. අම්මා කතා කරන විදිහට කතා කරන්නේ. තාත්තා කතා කරන විදිහට කතා කරන්නේ. අම්මා තාත්තා යන්නේ විදිහට තමයි යන්නේ ඉන්නේ. හැම දෙයක්ම අනුකරණය කරනවා. උදාවදී. උපදේශයේ ටිකක් ලොකු වුණාම වුමනා කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා බොහොම සිහියෙන් බුද්ධියෙන් ආදර්ශවත්ව ජීවිත පවත්වන්නට ඕනේ. එතකොට දැන් කුසේදිම හොඳ අදහස් ගැබ් කරලා හදාපු දරුවගේ ඒ අදහස් තවත් වැඩි දියුණු වෙවි ඉදිරියට යනවා. ටිකක් වැඩෙනකොට උපදේශයක් අවශ්‍ය වෙනවා. ඒ උපදේශය ආදර්ශයක් එක්ක දුන්නම ඒ දරුවා නම් වැරදි මඟ කියන්නේ නැහැ. හොඳ මඟමයි යන්නේ. ඒ විදිහට ආදර්ශයත් උපදේශයත් දීලා හදාපු දරුවන් අද ලොකු වෙලා ඉතාම ඉහළ තත්ත්වවල ඉඳගෙනත් ඒ අම්මගේ තාත්තගේ ආදර්ශයේ උපදේශයේ ඒ හැඩගැසීම අදත් ඒ විදිහට පවත්වනවා. ඒ ආදත් සතුටු වෙනවා. සමහර විට උසස් තන්තුරු වල ඉන්න ඒ විදිහට ජීවත් වෙන අය කියනවා අපේ අම්මා අපට කුඩා කාලේ මේ විදිහටයි ඉගෙනුවේ අදත් අපි මෙච්චර මේ தത്വයට ගිහිල්ලා ඒක වෙනස් කළේ නෑ. ඒ අයත් සතුටු වෙනවා. ඒ අයගෙන් සමාජයට සැනසෙල්ලක් යහපතක්මයි. ඒ නිසා එතන ඉඳලාම හදාගෙන එනවා ඊළඟට අධ්‍යාපනයේ ඒ අනුව ලැබෙන්නට ඕන. මනස දියුණු වෙන පරිදි මනස නරකන දෙයක් කොහෙන්වත් කිට්ටු කරන්න හොඳ නෑ. ඒක කිට්ටු කළොත් ඒ නිසා පළමු කොට ඒ මිච්ඡා පනිහිත චිත්තය නිසා වරදවා පිහිටවන ලද හිත නිසා ඒතනත්තාටම නපුරු සිද්ධ වෙලා ඒතනත්තාගෙන් මුළු සමාජයටත් නපුරු සිද්ධ වෙනවා. ওই කරුණ අනුව අධ්‍යාපනයේට මනස නරස්වන කිසිවක් එකතු නොවෙන්නට ඕනේ. ඊළඟට මනස හැදෙන දේවල් අධ්‍යාපනයටත් එක්කහුවෙන්න ඕනේ. එයින් විශේෂයෙන් ආගමික අධ්‍යාපනය දිනපතා පාසලේ ඒ අතර දහම් පාසල් මගින් ආගමික අධ්‍යාපනයක් ලැබෙන්නට ඕන. දහම් පාසල බොහෝ විටම පන්සලකයි පවත්වන්නේ. දිනපතා පාසලේ ආගම ඉගෙනීමට වඩා පන්සලක කරන ආගමික ඉගෙනීමේ පරිසරයේ හොඳකමක් තියෙනවා. දිනපතා පාසලේ විෂයක් හැටියට බොහෝ සෙයින්ම උගන්වන්නේ ඒකත් වෙනස් වෙන්න ඕනේ. ආගමික අධ්‍යාපනය වෙනම තැනක සුදුසු තැනක ආගමික පරිසරයට වෙනම කාමරයක උගන්වන්නට ඕනේ. එතකොට තමයි හොඳ හැඟීමක් ඇති කරවන්න පුළුවන් වන්නේ. පන්සලක ස්වභාවයෙන් මේක ඇති වෙලා තියෙනවා දහම් පාසලේ නිසා දිනපතා පාසලට වඩා හොඳ පරිසරයක ආගම උගන්වන තැනක්. එසේ වුවත් අද දහම් පාසල් යන සංඛ්‍යාව නම් උන් ස්වල්පේ කියලා කියන්නට ඕනේ මේ වෙලාවේ ඒ සංඛ්‍යා කියන්නට වුමනා කරන්නේ නැහැ. මොකද බොහොම ස්වල්පයක් තමයි දහම් පාසලට යන්නේ දිනපතා පාසල්වල ඉගෙන ගන්න ළමයින්ගේ සංඛ්‍යාව දිස් බලනකොට. ඒක ලොකු පාඩුවක්. ඒ නිසා ඒ පැත්ත දිනු කරන්න ඕන. මිනිහා මනස හදාන්නට නම් එතන දහම් පාසල හොඳට තියෙන්නට ඕන. දහම් පාසලට හැම ළමයෙක්ම එන්නට පුරුදු කරන්නට ඕනේ. එතකොට එහෙම ඒ අංශයෙන් හැදෙනවා වැඩෙනවා. ඊළඟට පුරාණේ පටන්ම ආධුනික වේලාවක් ගෙවල් වල පවත්වාගෙන ආවා. දැනුත් සමහර ගෙවල් වල පවත්වනවා, සමහර ගෙවල් වල එක පවත්වන්නේ නැහැ. හැම ගෙදරකම ආධුනික වේලාවක් තියෙන්න තෝන මනස හැදෙන්නට, මනස දියුණු වෙන්නට. ආධුනික වේලාවේ කියන එක තමන්ට ගෙදර ඉන්න කාටත් පහසු රාත්‍රී නිින්දට ප්‍රථම සම්මත කරගන්න වේලාවක්. ඒ භාග්‍යයක් තරම ගත වෙන්න පුළුවන්. ඊට වැඩි වුණත් හානියක් නැහැ. වරදක් වෙන්නේ නැහැ. ඒ ආගමික වේලාවක් එහෙමත් ඒ භාග්‍යයක් ගත කිරීමෙන් තමන්ට ලැබෙන යහපත දිනුව කුමක්ද කියලා බලන්න ඕනේ. ඒ පැය භාගයේ වගේ දෙයකින් ලැබෙන දිනුව කියලා බලන්න ඕනේ. බෞද්ධයන් හැටියට බලනවා නම් එහෙම ආගමික වේලාවක් සම්මත කරගත්තාම ඒක නැත්තා පිණින් වර්ධනය වෙනවා. පිණින් දියුණු වෙනවා. දෙපින් සිත් මහා රාශියක් පහළ වෙනවා. ඊළඟට ඒක නැත්තා සෞඛ්‍යයෙන් දියුණු වෙනවා. ශරීර සෞඛ්‍යය ඇති වෙනවා මානසික සෞඛ්‍යයත් වගේම. එහෙම එකනාගේ මානසික සෞඛ්‍යය බොහොම හොඳයි. ශාරීරික සෞඛ්‍යයත් ඒක නැත්තාගේ හොඳයි. අද ලෙඩ බහුල ලෝකයක් ලෝකයේ බොහොම දියුණු දියුණු රටවල් වල හොඳටම කායික රෝග වැඩි මානසික රෝග ඊටත් වැඩි අප රට දේශ බැලුවත් රෝහල් දේශ බැලුවම කායික රෝග වලින් පිරිච්ච සමාජයක් කියලා අපිට හිතා ගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සෞඛ්‍ය සැලැස්මක් කියනවා එහි මූලික තැන දෙන්නේ රෝග වළක්වා ගැනීමට ඒ විදිහට ජීවත් වෙන මගක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා එය අදටත් හොඳයි ලෝකෙටම හොඳයි. මෙතෙන්දී ආගමික වේලාවක් ගත කිරීමෙන් කායික සුවයක් ඇති වෙනවා සෞඛ්‍යයෙන් ජීවන වෙනවා කියලා කියන්නේ අපේ ශරීර වර්ධනයට උපකාර වෙන අංශ දෙකකින් කරුණු යෙදෙනවා අපේ ශරීරගත ලේ ධාතුව හොඳින් තියෙනට ඕනේ කියන එක බෞද්ධ මතේ ඒ වගේම වෛද්‍ය මතේ ලේ හුද කර ගැනීමට පිටින් ලැබෙන උපකාරක ධර්මයන් තියෙනවා. ඊටත් වඩා උපකාර වෙනවා මනස හුද කරගත්තම ලේ හුද කර ගැනීම. ආධුනික වේලාවක් ගත කරනකොට ඒ වෙලාව මනස බොහොම හොඳට පිහිටුවාගෙන තියෙන වේලාවක්. ඒ වෙලාවේ ලේ පිරිසුදු වෙනවා. මුළු දවසට මේක ලොකු දවුවක් සෞඛ්‍ය සඳහා. ඊළඟට අපේ රූප හැමතිස්සෙම අලුත් වෙවි හැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අද විද්‍යාව කියන පිළියලකට තියෙනවා හැම දෙයක්ම වෙනස් වෙවි අලුත් වෙවි හැදෙනවා කියන එක. මේ ශරීරයේ ඒ විදිහට හැදෙනකොට එසේ හැදෙන අවස්ථාවේදී උපකාර වෙන කරුණු කියනවා. කම්ම චිත්ත උතු ආහාර. පූර්ව කර්මයට උදව් වෙනවා, හිතත් උදව් වෙනවා, ඍතුගුණයක් උදව් වෙනවා ආහාරයක් උදව් වෙනවා චිත්තජ රූප කියලා තියෙනවා ඉති උපකාරයෙන් හටගන්නා රූප ඒ අනුව බලනකොට ආගමික වේලාවක් ගත කරන පිරිසකට චිත්තජ රූප හොඳට ඇති වෙනවා ඒ චිත්තජ රූප හේතනත්තාට ඔය පැය භාගය තුල ඇතිවීම නිරෝගී වීමට ලොකු උදව්වක්. ඔය දෙආකාරයෙන් සෞඛ්‍යන දියුණු වෙනවා. ධර්මඥානිය දියුණු වෙනවා. හැම ගෙදරකම ආධුනික වේලාවක් තබා ගැනීමත් ඒක උදව් වෙනවා. ඊළඟට බොහෝ දිනයන්හි විශේෂයෙන් පසළොස්වක් දිනයන්හි සීල භාවනාදී ප්‍රතිපත්ති වලදීම සීල රකින්නකොට ඒක නැත්තාගේ කාය වාක් සංවරය ඇති වෙනවා. භාවනා කරනකොට හිතේ සංවරය ඇති වෙනවා. අද උගත් ලෝකයා ඒ පිළිබඳව සොයලා කියනවා. ඒ දිනු රටවල් වල අසංවර සමාජය සංවර කරගන්නේ කොහොමද කියලා නොයෙක් ආකාරයෙන් පරීක්ෂණ කළා තියෙනවා. මේ කත්හදා බැලීම් කළා තියෙනවා. ඒ ආයත සාර්ථක ප්‍රතිඵල ලැබුණේ භාවනාවෙන්. ඒ නිසා යෝජනා කළා තියෙනවා දිනපතා පාසල් වල මූලික ශ්‍රේණිය ඉඳලා 12 වෙනි ශ්‍රේණිය තෙක්ම භාවනාව උගන්වන්න ඕනේ කියලා. හිත සංවර වෙනකොට මනස හැදෙනවා මනස හැදෙනකොට මිනිහා හැදෙනවා සීලෙන් කාය වාක් සංවරයත් එක්ක වුණාම ඊටත් වඩා හොඳ වෙනවා ඒ විදිහට තමාගේ හතුරා සහ මිතුරා කවුද තමාගේ වරදවා පීඩුවන ලද හිත හතුරා මනාකොට පිහිදුවන ලද හිත මිතුරා තමන්ට සමාජයටත් කියන මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳට පිටට අරගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්සාගෙන මෙලොවත් හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරලා තමන් තමන් තුල තියෙන දුර්වලකම් අගුණ අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ හා නිවන පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට.